Yeah. දේශනාව සඳහා ඉතින් අපි කතා කරගත්ත පරිදි මෙතනින් ඉස්සරහට කාලය ප්‍රශ්න උත්තර වශයෙන් එහෙම නැත්නම් ධර්ම සාකච්ඡාවක් වශයෙන් ගත කරන්න බලාපොරොත්තු ගරු ස්වාමීන් වහන්සේ භාවනාවට ආධුනිකයෙකු මගේ ප්‍රශ්නය තීන මිද්‍යයි නිදිමතයි අපාට අනුකම්පා කොට නිදිමත එන විට භාවනාදී කලීච දේ කුමක්දයි පාදා දෙන්නේ ආධුනික නොවන කෙනෙක් කවුරුරි පොඩ්ඩක් මේකට අත දැම්මොත් හරි. භාවනා කරලා පුරුදු කෙනෙක් කවුද කැමති මේ ආධුනිකයට අත දෙන්න. නිදිමත එනකොට මම කරන්නේ මෙහෙමයි කියලා වගේ මේ තමන්ගේ අත්දැකීම් ඉදිරිපත් කරන්නේ. එතකොට මට ඒ වෙලාවේ ගිලම්පද ටිකක් ගන්න පුළුවන්. කවුරු හරි මෙතන ආධුනිකයෙක් වෙන්නේ උදව් කරන්න තරම් ගිය මේ මේ මේ අනුකම්පා කරන්න බෑ. ඒ කියන්නේ පරියන්කේදී නිදිමත ආවොත් සක්මන විකල්පයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ප්‍රශ්නේ වර්ණගලා තියෙන ටිකක් ඒකට ඉඩ දෙන්නේ නැති තාලෙට කියලා වගේ පේන්නේම නිදිමත එන විට භාවනාවේදී කළ යුතු දෙයක් මතයි පාද ඇත්තම සක්මනක් භාවනාවක් තමයි මම හිතන්නේ මෙතන ධ්‍යාන ඉඳගෙනම මොනවද කරන්න පුළුවන් කියන එක වගේ අර්ථකථනකුත් මේ භාවනා කියන වචනේ අත්‍යන්ත නැවත කියවනවා නම් භාවනාවට ආධුනිකව මගේ ප්‍රශ්නේ තීන මිද්‍යයි අපහාට අනුකම්පා කොට නිදිමත එන විට භාවනාදී කළ යුතු දේ කුමක්දයි පහදා දෙන්න බඩි ස්කෑන් එකක් කරනවා. ඒ කියන්නේ මේ ස්කෑන් කරලා බලනවා කියන්නේ. ඒ කියන්නේ අර නිදිමතට හේතු වෙච්ච අරමුණ වෙනුවට අවධානය වෙන පැත්තට ගෙනියලා හිත මේ අවශ්‍ය ගන්නවා. හිත සක්‍රිය බවට පත් කර ගන්නවා. ඉතින් වගේ ඇත්තටම අර මොකලාන ස්වාමීන් වහන්සේගේ සීතියේදී සර්වචනanse මේ ක්‍රම හතක් පෙන්නලා දෙනවා. නිදිමත වෙනකොට අනුගමනය කරන්නයි කියලා. ඒකදී පළවෙනියෙන්ම සඳහන් කරලා තියෙන ඉතාමත්ම මූලික වූ පටන් ගන්න තැනමයි නිදිමත එන්නේ නිදිමත එනකොට ඒක පිළිබඳ මනාප හැඟීමකුත් එක්ක නිදිමතට yaadena හැඟීමක් එක වෙනවා ඒ නිසා නිදිමත එන්නකොටම දැනගත්තොත් ඒකට එන සංඥාව නතර කරන්න කියනවා සංඥා වෙන්නේ මේ නිදිමත හොඳ දෙයක් විදියට ඒක නැත්තම් මිත්‍ර ප්‍රතිරූපකයක් විදියට තමයි නිදිමත එන්නේ ඉතින් අපිත් ඒකට වචනික උදව් කරනවා. අන්න ඒක අල්ලගත්තොත් සංඥා මට්ටමේ නැත කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඊට පස්සේ මේ සරුවචාන්සේ සඳහන් කරනවා මේ නිජමත පැමිණෙනවා නම් හොඳ උනන්දු කරවන ධර්ම පාඩයකට හිතව දන්නේ. ඒක දැන් අරමුණ රස නැති වෙලා තියෙන්නේ. අරමුණ ස්වභාවයෙන්ම එක්ක ගිලිහිලා එක්ක නොදැනී ගිහිල්ලා ඒක තමයි නිජමතේ. ඒ වෙනුවට පාඩයක්, ඒ කියන්නේ හොඳ ruci අදාළ ප්‍රාසයක් තියෙන එකක් හොඳ ගස්සලා කියන්න පුළුවන් වගේ පාඩයක් කියන්නේ කියලා. කියනකොට අර කියනවා කියලා කියන්නේ මෙනෙහි කරන්න කියලා. ඉතින් මම මේ දර්ශනයක් වශයෙන් මම ගත්තේ ඔය සම්බොජ්ජංග වල විද්‍ය සම්බොජ්ජංගේ සඳහන් කරන එක විද්‍ය සම්බොජ්ජංගෝ කෝ කස්සප මයා සම්ම දක්කාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඥාය නිබ්බානාය සංවත්තති කියලා සරුවචනන්තේ සඳහන් කරනවා කශ්‍යප ස්වාමීන් වහන්සේට මේ විද්‍ය සම්බොජ්ජංගය ගැන. ඒක චීන මිදේ අනිත් පැත්ත. ඉතින් ඒක මෙනෙහි කරනකොටත් සමහර විටක අර කිව්වාගේ අවධානය වෙන පැත්තකට ගිහලා. එහෙම නැත්නම් සඳහන් කරනකොට මෙනෙහි කරලා බැරි නම් හයියෙන් සතන කළා කියන්න කියනවා. මෙහෙදි කරන්න එපා. මේකේ කරන් දාගන්නලා සද්ද කරන්න පටන් ගත්තොත් තනිකට. තනියම කරන වෙලාවේ ඒක කරලා බලන්න පුළුවන්. ජප කරනවා වගේ. ටික ටිකට කරලා යන්න. එහෙම නැත්නම් ඒ කියන්නේ ඒ වගේ දෙයකින් මේ සද්ද කළ කරන්න බැරි නම් සරුවචන සඳහන් කරලා තියෙනවා මේ ඉඳගෙනම මේ අතපය එකට මාත ගන්න කියලා. ඒ කියන්නේ සාමාන්‍ය නිදිමත වෙනකොට වෙන්නේ ලේ ඔක්කොම ඇතුළට යනවා මේ හැමත එන ලේ නැවිත් යනවා. ඉඳුරංගේ බාහිර බැදී නැත කරලා ප්‍රධාන වැදගත් මේ ඉඳුරන්ට විතරයි මේ ඉන්ද්‍රියයන් විතරයි ලේ යන්නේ පිටතට නැවිත් යනවා. ඒක නිසා මේ නැවත ලේ උජ්ජර පද්ධතිය බාහිරට දැමීම සඳහා අතපය මූණ රත ගන්න කියලා. නැත්නම් කන්දකින් අදින්න කියලා තියෙනවා. උත්තර රත් වෙන්න අදිනකොට මේ ඉස්කෝලේ ළමයි වැඩ කරන්න නැතිවම ගුරුතුරු අල්ල හොල්ලන් ඒතර කම්මැලිකම යනවා. එනිසා මූණ අත ගාලා හරි ගසලා. එහෙම බැරි නම් ඒ කියන්නේ ඒ ඒ ක්‍රමේ බැන්න නැගිටලා සක්මන් කරන්න කියලා කියනවා. එහෙමත් බැරි නම් ඈත තියෙන ආලෝක වස්තු දිහා බලන්න කියනවා ඊරහන්ත තාරකා වගේ ඈත තියෙන වස්තු දිහා බලන්න කියලා තියෙනවා. අනේ මට බඳකන එකක් දෙකක් මම ඉතින් ගිලින්නේ නැති අනේ එකින් එකින් එකින් එකින් ගොරෝසු වෙනද. ඊට පස්සේ ඇල්ලොතරේ මූණ හොදන්නේ කියලා කියනවා. ඒ දෙය බුදුම පන්සිංශ කියලා කියන්නේ හයිඩ්‍රොප්ස් යාගෙන ඉඳලා දාගන්නේ. එසකොට සීතල වෙනවා. ඒව බැරි නම් එළබුදිය ගන්නයි කියලා තියෙනවා. මේ උත්තාන සංඥාවෙන් සිංහසෙයියාවෙන් මට මේ தත්ත්ව නිසා මම මෙච්චර කියලා බෑ මම විනාඩි මෙච්චර ගිය නැත්නම් පැය මෙච්චර ගිය නැගිටිනවා කියලා උත්හාන සංඥාවෙන් මේ නිදාගන්නේ කියලා කියනවා ඒ විදිහට මේ නිදිමත පිළිබඳව වෙනත් පැති වලින් බැලීම මට මම තව දැකපු එකක් තමයි දැන් නිදිමත පිළිබඳව අපිට ලැජ්ජා උපදවා ගන්න නැත්නම් අපිට හිත මේ සංඥා වෙනස් කරගන්න නිදිමත එන්නේ කිසියම් සද්දයක් නැතිලා කිසිම ඉසේකක්මක් නැති වෙලාවේ. කිසිම දතේකක්මක් නැති වෙලාවේ. කිසිම වේදනාවක් නැති වෙලාවේ. කිසිම හිතවිල්ලක් නැති වෙලාවේ. ඒ කියන්නේ භාවනාවේ හොඳම වෙලාව. අරේ ඇවිල්ලා තේරම ගේ කඩාන යනවා. ගේ හොරගම් කරන නිසා ආසන්නයේ ඉන්න බලවත්ම හොරයි කියලා කියන්නේ නිදිමත. ඒ නිසා නිදිමත ඒකන එනකොට මම හොඳට ඒක දැකලා තියෙනවා ඔය ටේප් කරපු බණපටි අහන වෙලාවක බණපතියේ චරචර ගාලා හද හදා මැෂින් හද හදා කරනවා ඔක්කොම තද වෙලා කරබන මේ එක දිගට ෆ්ලෝ එක නැහැ කියලා අහගෙන ඉන්න හොඳට බණපතිය යනවනම් කට්ටිය බුදි කිසිම කරදර නැතුව බණපතිය හොඳ දිගට යනවනම් විනාඩි 15 20 යනකම් කට්ටිය නිදි එනිසා අර අර ජරබර ගාලා මැෂින් එක මාරු කර කර හෙඩ් එක පොලිෂ් කර කර වැඩ කරනවනේ අඩු ගානේ නින්ද නැහැ ඒක නිසා රාගය රාගෙ හිතෙල්ල එක බොහොම නරක නපුරු හිතේ. නමුත් කවදාක නින්දට ඉර දෙන්නේ නැහැ. කාගේ හිතවිල්ලක් නැග්ගනම් නින්දට දෙන්නේ නැහැ. ද්වේෂ හිතවිල්ල කවදාක නින්දට ඉර දෙන්නේ නැහැ. ඒ නිසා සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා මේ පංච නීවරණ ධර්ම පිළිබඳව ධම්මානුපස්සනා කොටසේ අනුප්පන්නං වා කාමච්ඡන්දං උප්පන් සම්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දං සම්තිමේ අජත්තං කාමච්ඡන්දෝති පජානන. Taman තුල කාමච්ඡන්දේ තියෙනවායි කියලා දැනගන්න. එතකොට හොඳට සතුටු වෙන කාමච්ඡන්ද කියන්නේ මහා පාකර්ම හිතවිල්ලක් නේ. අපිට කියන්නේ අඩු ගන්න නිින්ද නැහැ. කාමච්ඡන්දේ තියෙනකොට සතුටු වියක්ක් තියෙනවා. That's a reason to be glad under any circumstances. එයා කාමච්ඡන්දේ අරිම නපුරු දෙයක්. ඒ කියන්නේ අපි කාමයට ඇදලා අපි විනාශ කරනමුත් එකක් කියගේ නිින්ද කියන්නේ අරතරම් භයානක දෙයක් නම් නිින්ද ප්‍රතිපත්ත. නිින්ද නැති පැත්ත. ඒ වගේම නිින්දක් එනවා නම් කියගේ කාමච්ඡන්දේ නැහැ. කාමච්ඡන්දේ තියෙන නිින්දේ නැහැ. තද කාමයක් තියෙන කෙනාට නිදි නෙමෙයි නිදි වැරිල්ල තියෙන්නේ. ඒ නිසා මේක පොල්පිට පාගනවා වගේ තමයි. මේක පාගනකොට මේක උඩේ. මේක පාගනකොට මේක උඩේ. යෝගවචර දැනගන්න ඕන අර කුසල මූට ගන්නවද මූසල ඌට ගන්න. එහෙම නැතුව මෙයාට උත්තර නැහැ. මේ හැම එකකින්ම අපිට තියෙනවා යම් ප්‍රමාණික tools හිත පාවිච්චි කරත හැකියි. හැබැයි හොඳට ස්ටඩි කරලා තියෙනවා. කාමච්ඡන් දෙනකොට අපි හත් වෙලා ඇඟ අපි කොච්චර උනන්දු වෙලා වෙනවද කියන එක. ද්වේෂයක් ආවම මුළු ඇඟම ලේ ඔක්කොම යන්නේ තනිකර මේ පිට හැමත විතරයි. ඔය ලිලකේ පයින්කොට බල්ලකේ පයින්න මයි සේරම පිම්බිලා එනවා නිකන් සතා දෙකට දෙකුණයක් ලොකු කරලා පෙන්න. මොකද හැමත සම්පූර්ණ ලේ එනවා. ඒලා නිජමත කියන එක බලාතක නැහැ. ඒ නිසා මේව එක එක තියෙනවා හුරස්පරස්. දෙකම නරක දේවල්. තීන මිද්‍යත් හොඳ නැහැ. කාමච්ඡන්දත් හොඳ නැහොත් එකාට එක කුසල ඌට ගහන්න පුළුවන්. එකෙක් කුසල අනිත් එකට ගහන්න පුළුවන්. හැබැයි ඒක එන්නේ ධර්මානුපස්සන කොටසේදී. මුල් මුල් කොටස් වල ඒක කරන්න බෑ. මොකද අපි කාමච්ඡන්දේ හසුරවන්න දන්නේ නැහැ. නිකන් මේ විදුලිය අත ගන්න යනවා වගේ ග්ලව් එකක් දාන්න නැතුව. ඒක කරන්ට් එක වදින. අවශ්‍ය දාගත්තට පස්සේ නම් කිසි ගාණක් නැතුව අතගාතයි. ඒ නිසා කාමච්ඡන්දේ කියන්නේ නීවරණයක්. තීන මිද්ද කියන්නේ නීවරණයක්. මේ වගේ ලක්ෂණ රස පච්චපට්ඨාන වශයෙන් එක එකනාගේ කෘත්‍යය මේ සටහන් හොඳට දැකපු කෙනෙකුට පේනවා මේ ගතිය මෙයා ළඟ නැහැ. මේ ගතිය මෙයා ළඟ නැහැ. ඒ නිසා මෙයා අපේලාට මෙයාව ගන්න ඕනේ. මෙයා අපේලා මෙයාට. නිකන් චපල ගතියක් වගේ පේන්නේ එතන නිකන්. ෂට ගතියක් තියෙන්නේ. උන් ළඟ තියෙන ෂට ගතියනේ. කාමච්ඡන්දේ තියෙන සතගතිය මෙන්න මේ තීන මිද්දේ තියෙන සතගතිය අපි කරන්නේ මේ දෙකම ඇල්ලලා කරකෝලා හරි ගැසලා ගන්නවා. ඒක නිසා මේ ඉස්සරහට යනකොට ඇත්තට භාවනා ජීවිතේ හරීම සෙල්ලක්කාරයි. සෙල්ලක්කාරයි කියලා කියන්නේ මෙතෙක් කල නරකයි කියපු හැම දෙයකම භාවනා ගැඹුරු ධර්මයක් විතර කරනවා. ඕනේ දෙයක් එක එක්ස්පෙරිමන්ට් කරන්න හිතෙනවා මොකද එක්ස්පෙරිමන්ට් කරනකොට ඒකේ නරක දැක දැක හිටපෙකේ යම් යම් හොඳ පැති. ඒ කියන්නේ මේ ස්වභාව ධර්ම මේ මටද වද දෙන්න අපේ කන්නේ මේ කාමච්ඡන්ද කියන්නේ. මට කාමච්ඡන්දේ වද දෙන්නේ කාමච්ඡන්දේ පිළිබඳව මේ රාගානුසය වැඩ කෙරුවොත් විතරයි. වැඩ කරන්නේ රාගානුසය කියලා දන්නවනම් කාමච්ඡන්දේ මොකක් කරන්න බෑ. ඒක වැඩ ගන්න පුළුවන් මේ තීන මිද්දේට විරුද්ධව. ඒ නිසා ගොඩක් පැතිනවා. හැබැයි ඒ ටික ගැලපෙන්නේ ගොඩක් සතිය හොඳට ඉස්සරහට ගිය සෙල්ලක්කාර මට්ටමට සුකනම්මී මට්ටමන සතිය දිනු කරගත්තට පස්සේ දිගට මෙව එක එකක් එකිනෙකට ප්‍රතිපක්ෂ වශයෙන් තේරුම් ගන්න වෙනවා. ගරු ස්වාමීන් වහන්සේ එදිනදා ජීවිතයේ ක්‍රියාකාරම් වල ක්‍රියාකාරකම් වල සත්‍ය පිහිටවීමත් සක්මන් භාවනාවේ සක්මා භාවනාව දිනපතා කරමි. පරියංක භාවනාදී ඉක්මනින් චිත සමාධි වන අතර සිත්විලි ගලා එම අඩුවෙන් පැවතීමත් නැතිවීමත් සක්මනේදී ආනාපානදී හොඳින් තේරුම් ගත හැකි මට. සිත්විලි ආනාපානට සක්මටත් බාධා නොවන අයුරින් අසුරවා ගැනීමට හොඳට පුරුදුය. මේ අයුරින් පැය කහමාරත් පැය භාගයක් දෙකත් අතර කාලයක් භාවනා කළ හැකියි. සමහර අවස්ථාවලදී සිතිවිලි වර්ගීකරණයක් ලෝභ, ද්වේෂ, මෝහ අයුරින් අයුරින් ආ සිතිවිලි ආවාර ගන්න ගණන් කිරීමත් ඉබේම මතකයට පැමිණීමේ මේ අවඩක්ද. ප්‍රශ්න ප්‍රථම ධානයේ අරමුණට ප්‍රථම ධානය අරමුණු වේවා කියා සිටිය යුතු කොමන අවස්ථාවකද? ප්‍රථම ද්විතීය ධාන විදර්ශනා භාවනාවට අතුලත්ද කීපවතාවක්ම ප්‍රථම ධානයේ මහාට අරමුණු වේවා කියා සිතා භාවනා අධිකර කරගෙන ගිය අතර පිට වඩා සෑහළු සපවත් බවක් පැටේ. ඔය පළවෙනි කොටසදී ගන්න තියෙන්නේ අර මේ හිතවිලි පවතිද්දී ඒක බාධා කරගන්න නැතුව ඒ කියන්නේ සෙනඟක් යන පාරක අපි යනවා මිනිස්සු හිටියයි කියලා ගණන් ගන්න අපිට යන්න පුළුවන් නම් කී දෙනෙක් පහු කරුවද කියලා අපි දැනගන්න හදනවා වගේ තමයි හිතවිලි කීයක් ආවද එනසම් ඒ හිතවිලි වල ලෝභ දෝෂ මොහ හදන්න යනවා කියන්නේ ඒ කියන්නේ අපි ගියේ මිනිස්සුયો මොන ඇඳුමක් දැනගෙන ඕස්ට්‍රේලියානු ඇඳුමක්ද ඉන්දියානු ඇඳුමක්ද සිංහල ඇඳුමක්ද කියලා බලනවා ඉතින් ඒකේ හිතේ තියෙන ගතියක් වුණාට ඒක පුහුණු කළ යුත්තක් විශේෂව අනුමත කළ යුත්තක් නෙවෙයි දියුණු කළ යුත්තක් නෙවෙයි. ඒක මේ අනවශ්‍ය වැඩක්. නමුත් මේක කරන දෙයක් නම් කරන්න එපා. කෙරෙන දෙයක් නම් ඒ ගැන කලබල වෙන්න දෙයක්වත් නැහැ. මොකද හිත හැකියාව තියෙන නිසා කරන නමුත් නන්දු කරන්න හොඳ නැහැ. එතකොට ප්‍රථම ධානය අරමුණ වේවා කියා සිටිය යුත්තේ කුමන අවස්ථාවකද? මේක ඇත්තටම මේ නර මිච්ඡා ප්‍රතිපත්තියක් නිසා මිච්ඡා ප්‍රතිපත්තිය අවිද්‍යාව නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක්. එහෙම අධිෂ්ඨාන කරලා මේ ධ්‍යාන ලබන්න බෑ. ඒක නිසා ආරක්ෂා කාර්යක්‍රමයේ තමයි Taman දිගටම සමත භාවනා කරනවා නම් අරමුණ එක්ක හොඳට ඇසුර අරමුණ හොඳට දක් ගන්න පුළුවන් ශක්තිය එනවනම් අරමුණයි හිතයි අතර ඉඩ සමීපස්තය උච්චනාසන භාවයේ වැඩි කරමින් ලං ලං ලං ලං වෙවි අරමුණ බලන්න බලන්න බලන්න මේ දෙක අතරමැදට නීවරණ රිංග ගන්න පුළුවන් තියෙන ඉඩ අඩු වෙනවා බලන අරමුණයි හිතයි දෙක සමීප වෙන්න වෙන්න අතරමැදට නීවරණයන් දිහා අඩු වෙනවා. ඒ නිසා අපිට කරන්න තියෙන මේක ආසන්න කරගෙන යන්න ඕනේ. මේක යම් ප්‍රමාණයකට යනකම් ඒකට ආයාසය අවශ්‍යයි. වීර්ය අවශ්‍යයි. මේ නිකන් කාන්දම් කැලක් ළඟදී ඉදිකටක් හරි 60කටක් හරි තල්ලු කරන යනවා වගේ. නමුත් මේ කාන්දම් කැලෙන් තියෙනවා එයා චුම්බක බල ශේෂ්ත්‍රය. ඒ ශේෂ්ත්‍රයට ආවට පස්සේ එයා ඇදලා ගන්නවා. බලශීෂයට යනකන් තල්ලු කරන්න ඒ වගේ අපේ හිත එතෙන් යනකොට යම් මට්ටමට යනකොට හරි ඉලෙක්ට්‍රෝ ඉලෙක්ට්‍රොමැග්නටික් ෆීල්ඩ් එක තේරෙන්න පටන් ගන්නවා දැන් අපේ හිත අරමුණෙන් පිට යන්නේ අර මුනේමයි පවතින්නේ ඒ වෙනුවට සහැල්ලු ගති ආලෝක ඒ වගේම ඇදගෙන යන ගති වගේ තේරෙන්න පටන් ගන්නවා මෙව්වත් කියනවා එච්චර ගණන් ගන්න මේ බලන්න යන්න එපා. අරමුණත් එක්ක ආදකම් වැඩි කරන වැඩි කරන යනකොට යම් ආකාරයෙන් ආලෝකය වැඩි වෙනවද? යම් ආකාරයකින් සහැල්ලු ගති වැඩි වෙනවද? යම් ආකාරයකින් Taman ඒ දිහාවට නිකන්ද ශක්තියක්, කාන්දා ශක්තියක් එනවනම් Tamanට ලකුණක් ගන්න පුළුවන් භාවනා කරලා තියෙන එක මේ හරි. යම් තැනකට ආවට පස්සේ ඒ ස්වභාවයෙන් ඇදලා අරමුණට ඊට නිමග්න වෙනවා. ඒක පරිසම්පදා මාර්ගයේ පරිසම්පදා මාර්ගයේ හරිය හොඳ විස්තර තියෙන පොතක්. ඒකේ අටුවාවේ සඳහන් කරලා තියෙනවා අරමුණෙන් හිත ගිලිහෙනවා ඊට පස්සේ හිත භාවනා ප්‍රයත්නය ඒ කියන්නේ ප්‍රයෝග කියලා භාවනා ප්‍රයෝගේ නතර කරනවා. අය භාවනා කරන්නේත් නැහැ හිත ඇද ගන්න. හිත අරමුණ දිහාට ඇද ගන්න. ඒක සිද්ධියක්, අහම්බයක්. ඒක මේ සිද්ධ වෙන දෙයක්. නිසා අදිෂ්ඨාන කරලා එතන කරන්න යන්න එපයි කියලා කියනවා. පටන් ගන්නකොට ස්වභාවයෙන් එතන කිච්චු කරන යනකොටම තේරෙන පටන් අර ගන්නවා ඒ ආලෝක සහැල්ලු ගති ප්‍රකට ප්‍රමණ වීමෙන්. ඒක එහෙම කර කර කරන ගිහිල්ලා යම් තැනකදී කාන්දා කාලයට කිට්ටු කරපුවාම ඉදිකට යම් ප්‍රමාණයක පාට ඇදලා ගන්නවා වෙයි. ඇදලා ගන්න මෙන්න මේ අවස්ථාව වෙන්න අරින්න කියලා කියනවා. පළවෙනි වතාවට ඇබ්සෝප්ෂන් කියලා කියන්නේ ඒ වගේ මේ ඇද ගන්න එකට. අපි කියනවා අර්පණාව කියලා. අර්පණා නිමග්න වෙනවා. ඒ නිමග්න වෙන එක පළවෙනි වතාවට ස්වභාවයෙන් වෙන්න දෙන්න කියන්නේ. මේ ප්‍රශ්නේ අහන්න පුළුවන් ඒ ඒ කියන ධර්මයේ දන්නවනම් වෙන විදිහකට වර්ණ ගන්න පුළුවන්. කොහොමද දන්නේ මගේ හිත ප්‍රථම ධානයට ගියාද කියලා කියලා අහන්න පුළුවන්. අදිෂ්ඨාන කරන්න ඕන කොයි වෙලාවද කියලා අහනවා නම් ඒ කියන්නේ මේක කඩා ගන්න හදනවා වගේ. ඉබේ සිදුවෙන එක නෙවෙයි. උදාහරණයක් වශයෙන් කියනවා නම් අඹ ගෙඩියක් ගහේ තියෙන හොඳට විලිකුන් වෙලා ඉතින් අපි ගහලා කැඩුවොත් සමහර විටක ගෙඩිය සම්පූර්ණ ඉදලා නැත්තම් කනකොට ගැටියට වැටෙනවා කිරියනවා. ඔය පොඩ්ඩක් බලන්න හිටියොත් වැටුණොත් එන හොඳටම ෂුවර් ඉදලා වැටෙනවා. ඒක පැණි රසයි කාදාක කිරි ඇවිල්ලා ලෙඩක් එන්නේ. ඒ නිසා මේ විදිහට කරනවාට කියන අමුඹ කන්ට හදනවා කියන. ඔක පොඩ්ඩක් කියලා බලන්න හිටියනම් ඔක වැටෙනවා තාක්ෂණයට. ඒ නිසා මේ භාවනා ප්‍රතිඵල අපේක්ෂා වැඩිකමේ අතුරු ආබාධයක් මෙතන තියෙනවා. හැබැයි මම මේ කතා ඉවර කරන්න ඉස්සෙල්ලා මේ කැල කියන්න ඕනේ. මොකද්ද? පළවෙනි වතාවට මේ වගේ ධානයට යන ගතිය භාවනාවේම සිද්ධ වුණා නම් ඊට පස්සේ යෝගාවචරය තුන් හතර සැරක එක වෙන්න අරින්න ඕනේ. මෙතෙන් යනකම් එළවනවා ඊට පස්සේ ඒක ඇදිලා යනවා. කරලා කරලා කරලා බලලා මේක ප්‍රථම ධානයේද නැද්ද කියලා පරීක්ෂා කරන්න සිද්ධ වෙනවා. ඒකට අපි කියන්නේ භාවනා ශීත කියන්නේ වශීතාපෝ කියලා. එහෙමනම් කරන්න තියෙන්නේ භාවනා සමාධිය අර කිට්ටුවටම ගෙනියනවා. දැන් තමයි දන්නවා තා පොඩ්ඩකින් මෙයා ස්වභාවයෙන් වැටෙනවායි කියන්නේ. වැටෙන්න ඉස්සරලා අදිෂ්ඨාන කරනවා මගේ හිතේ එදාගේ සමාධියට යාවා කියලා. යනකොටම තමයි තේරෙනවා අදිෂ්ඨාන ශක්තිය පයින් ගතිය. අන්න එතකොට තේරෙනවා ඊයේ ගියේකම තමයි දැන් මට ඒක උවමනා වෙලාවට යන්න පුළුවන්. වශී කරගත්තා. මගේ අතයතර ගත්තයි කියලා. ඊට පස්සේ කියනවා මේ මේ මගේ හිත එතන හැමදාම එතනකන් සමාධියට යනකම් හදන්න හදලා කියනවා මගේ හිත මේ සමාධියට සමවැදීව විනාඩි 5ක් පවතිවා කියලා. ඒතකොට කියනකොටම ඒ කියන අර ආලෝක ලපයක් තියෙන තැනට අපි හිමීට පයින් ගිහිල්ලා ආලෝක ලපේට හිතේලිය ලපේට යනකොටම අපිට රත් වෙන ගතිය වැටෙනවා ආලෝක එලිවත් ඇඟ එලිවත් වෙනවා ඉර පේනවා කියන ලකුණු වගේ පහළ වෙනවනේ අන්ධකාරයේ ඉන්නකොට ඉර පේන්නේ නැහැ ආලෝකය අතන තියෙනවා නමුත් තාම බුද්ධිය නැහැ රත් වෙලා නැහැ නමුත් ආලෝක ලපේට ඇතුල් වෙනවත් එක්කම ඇඟ ආලෝකමත් වෙනවා රත් වෙනවා ඉර පේනවා අන්නේ වගේ ඒ සමාජයට යනවත් එක්කම ඒ ලකුණු පේනවා. ඒ ලකුණු අදිෂ්ඨානයෙන් ගන්න පුළුවන් නම් ඉබේ යන එකයි අදිෂ්ඨානය දෙකම තියෙනවා නම් තමන් අතේ යටතේ තියෙනවා වැඩි. මොකද කියන්නේ තමන් වශී කරගත්ත වැඩි. අනේ එතනදී අදිෂ්ඨාන කරනවා. ඒ අදිෂ්ඨාන කරන එකේ නෙවෙයි පටන් ගන්න. පටන් ගන්නේ ස්වභාවයෙන් ධ්‍යානයට යන්නයි කියන්නේ. ඊට පස්සේ තමයි අදිෂ්ඨාන කිරීම කරන්නේ. ඒ නිසා කොතනදීද අදිෂ්ඨාන කරන්න ඕනේ කියන එක ස්වභාවයෙන් වෙච්ච නැති කෙනෙක් අහනවා නම් එතන පටලවිලක් තියෙනවා. තාම අඹුඹ කන ගතියක් තියෙනවා. තාම ඒක තව පුරුදු වෙලා නැති. ප්‍රථම දෙතිය යන ධ්‍යාන විදර්ශනා භාවනා ඇතුළත්ද මේක ඇත්තටම විචාර ප්‍රශ්නය මූල ධර්මානුකූලව සමතේ තමයි සමාධි භාවනාවේ තමයි සමත සමාධියේ තමයි ඒ ධ්‍යාන වශයෙන් 1 2 3 4 වශයෙන් සඳහන් කරන්නේ මොකද විදර්ශනාවේදී ඒහා සමාන ක්‍රියාකාරකම වගේක් තියෙනවා. නමුත් එහෙම ධ්‍යාන වශයෙන් හඳුනාගන්නේ නැහැ. නමුත් පණිස්වාමීන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා ඇත්තටම ධ්‍යානයේ සමත සම විපස්සනා වැඩනකොට ක්‍රමයෙන් අර ඔය කියන ප්‍රථම ධ්‍යානයේ ලකුණු ටික Tamanට හොඳනම අත්දැක ගන්න පුළුවන් වෙනවා. ද්විතිය ධ්‍යානයේ අත්දැක ගන්න පුළුවන්. එතකොට දෙක අතර සමාන්තර භාවයක් දකින්න පුළුවන්. එතකොට ඒ ස්වාමීන් වහන්සේ වචනයක් දාසන මේවට එනම් විදර්ශනා ධ්‍යාන කියලා කියන්න පුළුවන් කියලා. ඒක නෙවෙයි ඒක මූල ධර්මානුකූලව ඔය ඉන්ඩිස්ටරි ලයිෆ් කියන පොතේ චැප්ටර් එක විස්තර කරලා තියෙනවා මත ඒක මම හිතන්නේ හුඟක් සමත භාවනා කරන අය විවේචනය කරાવી මේ අපේ නන් ටික අරගෙන ඕගොල්ලන්ගේ බඩු විකුණන්න හදනවා අපේ කීති නාමය පාවිච්චි කරලා කියලා. නමුත් භාවනා කරන එකනට ඒක වෙරිෆයි කරන්න පුළුවන්. එහෙම භාවනාදී එහෙම සිද්ධ වෙනවා. කීපවතාවක රතන ධානයේ මාහට අරමුණ වේවායි කියා හිතා භාවනාව දිගටම කරගෙන ගිය අතර පෙරට වඩා සෑහළු සපවත් බවක් වැටේ. මේක හරි අමාරුයි මේ කියන තොරතුරු ටිකෙන් මේ විනිශ්චයකට එන්න. ඒ මොකද හේතුව මේ හිත කන්ඩිෂනින් කියන එකක් තියෙනවා. කන්ඩිෂන් වුණාට පස්සේ Tamanට ඕන දේ වෙනවා වගේ පේනවා. නමුත් ටික දවසක් ගියාට පස්සේ ඔක නැති වුණාට පස්සේ හරි පශ්චාත්තාප වෙනවා. ඒ නිසා මේ මූලික උපදේශයක් වශයෙන් දෙන්න තියෙන්නේ සමත භාවනා කරනවා නම් ඒ ධ්‍යානයකට අනේක වෙන්න අරින්න ඊට පස්සේ තමයි අදිෂ්ඨාන කිරීමෙන් පුහුණු කරන්න පුළුවන් වෙන්නේ. ඉස්සල්ලාම අදිෂ්ඨාන කිරීමෙන් පන්නන්න ගත්තොත් අපි දන්නේ නැහැ ඇති වෙන්න සමාධියක් ඇති වෙලා තියෙනවද නැද්ද කියලා. ඒකකොට ධ්‍යානයේ තහවුරුකම අතේ අතර ගන්න පුළුවන් ගතිය අඩු. ඒ නිසා මේ ඒ නිවැරදි කිරීම කරගන්න එක වඩා හොඳයි. නාම රූප පරිච්ඡේ ඥානේ රූප ධර්ම හේවත් රූප ධර්ම ගෙවම් කර නාම ධර්ම වලට පැමිණීම යන කුමක්ද එම නාම ධර්ම ගෙවා දමන්නේ කෙසේද මේකත් අර වගේම මූල ධර්ම ඉස්සර කරගෙන ප්‍රායෝගිකත්වයේ පස්සෙන් තියාගෙන යන ප්‍රශ්න ඒ මොකද හේතුව මේ බණ අහනකොට මේ වචන කියන්න සිද්ධ වෙනවනේ ඒ කිව්වට පස්සේ ඒව කල්පනා කරනවා ඒ කල්පනා කරන්න ගියාම ගුණාට ඉස්සලා කරත් ඉස්සර වීම තමයි සිද්ධ වෙන්නේ. ඒකෝට ඉතින් ගුණා හරි වේසකටපත් වෙනවා. මොකද ඌට පිටිපස්සෙන් පිටිපස්සට යන්න වෙයි. ඉතින් ඒ නිසා මේ මොකද ගුණාට දේවත් ගියර නැහැ. උඩ තියෙන ෆෝවර්ඩ් එක විතරයි. ඒ නිසා කියනවා අපේ මේ සාසනයේ පච්චක්ක සිද්ධා, අනුමාන සිද්ධා, අසද්දේ සිද්ධා කියලා යමක් ළඟා කරගෙන මේ සිද්ධා තුනක් තියෙනවා. accomplishment. ඒකේ පච්චක්ක සිද්ධාව ඉස්සර කරන්නේ. පච්චක සිද්ධා කියන අත් දකින්න දේ. ප්‍රත්‍යක්ෂ වශයෙන් දකින්න දේ. ඊට පස්සේ තමයි අනුමාන සිද්ධාව. ඒකට තමයි අපි කියන්නේ මේ ණය විපස්සනාව අන්වේ ඥාන කියන එක. ඊටත් පස්සේ ඒ අනුව තමයි සද්ධාව ඇති වෙන්නේ. නිසා මේ අන්වේ ඥාන විස්තර කරනකොට මූල ධර්මානුකූලව විස්තර දෙනවා. මැප් කරලා පෙන්නනවා. නමුත් ඒක ඉස්සර කරන ඒ අනුව අත්දැකීම යොද මෙහෙවන්න හදාගත්ත හරි පටලවිල්ලකට යනවා. ඒක නිසා මෙවුවා මේ කොහොමද මේ දෙවෙනි ප්‍රශ්නේ ගත්තොත් නාම ධර්ම ගෙවා දාන්නේ කොහොමද කියන එක මොකක්වත් ඕනේ මූල කර්මස්ථානේ අත නෑර දිගට ඇසුරු කරන්න. එච්චරමයි. ඒක කරනකොට ওই ටික තේරම සිද්ධ වෙනවා. වැරදි තියෙනවා නම් නැවත නැවත කරන්න කරන්න පාර නිවැරදි කරලා දෙනවා. එහෙම නැත්නම් යම් යම් දේවල් කරන්න හදනවා කියලා කියන භාවනාව නෙවෙයි. නිකන් උදාහරණයක් කියලා කියනවා නම් හැම හිතවිල්ලම විපස්සනාට වසක්. යමක් කරන තාක්කල් භාවනා වෙන්නේ නැහැ. කරන තාකල් මම ආයනේ තමයි වැඩෙන්නේ. මමයි කරන්නේ චේතනාවයි පහළ නිසා වෙන්න දෙන්න ඕනේ. නමුත් ආහාරස් වෙන විදිහට කියන්න වෙනවා මූල කර්මස්ථානේ ඉදිරියෙන් තියාගත්ත පස්සේ මූල කර්මස්ථානේ හිත යෙදවීම කරනවා තමයි. ඒකේ කිරීමක් තියෙනවා. ඒක කරගෙන යනකොට යනකොට මූල කර්මස්ථානේ කීකරු වෙලා ඉබේම වැඩේ කරන තාට යනවනම් තමයි වැඩේ හරියන්නේ. අපි නිකම් පුෂ් බයිසිකලයක් පදින්න හදනකොට අපිට ඉස්සල්ලා මේ බයිසිකලෙත් නැගලා බැලන්ස් කරගන්න එක හරි වෙහෙසයි. ඒ තාක්කල් අපි කියන්නේ එයා පුහුණු නෑ බයිසිකල් එකට කියලා. ඒක කරන්න කරන්න කරන්න කරන්න මොකද වෙන්නේ? ඉබේම ඒක වැඩි වෙහෙසක් නොගෙන බයිසිකල් දැඩිව අල්ලගන්න නැතුව පදින්න පුරුදුච්ච දවස් තමයි අපි කියන්නේ බයිසිකල් පුරුතුනේ කියලා. එතකොට බයිසිකල් නැගලා බැලන්ස් කරනවා කියන එක දෙයක් නෙවෙයි ඒක වෙන දෙයක්. ඒක ඉබේ සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අපි ඩ්‍රයිවිං කරගන්නකොට ඉස්සල්ලාම ලර්නින් ගියාම ෆස්ට් ගියර් එකට අමුණ ගන්නවා කිව්වහම කාර් එක හොයාගත්ත විනයට වැඩිය සතුටක් අපිට ඇති වෙනවා යන්තම් ඇති එන්ජින් එක නැතර කරගන්න නැතුව ෆස්ට් එකට දාලා අද්දාගත්තා කියන්නේ. ඒකේ ගොඩාක් ඇවිදලා පස්සේ තමයි මිනිහා කියලා දෙන්නේ ෆස්ට් එකේ ඉඳලා ඇක්සලරේට් කරලා ක්ලච් එක අතහැරලා සෙකන්ඩ් එකට දාගන්නේ. දානකොට ජර්ර බරස් ගන්නවා ගියර් බොක්ස් එක දාලා ඉවරලා බොහොම අමාරුවෙන් තමයි පටලවා ගන්න. ඉතින් ඒකකොට තේරෙනවා අම්මා ෆස්ට් එක දැම්ම වගේ නේද සෙකන්ඩ් එකට මාරු කරනවා කියන එක. බොහොම අමාරු. ඉතින් ඒ මනස කියන වේගෙන් යන්න එපා. ගෑස් අඩු කරන්න හිමීට මේටියක්. දැන් ෆස්ට් එකෙන් ආය සෙකන්ඩ් එකෙන් ගන්න පස්සේ ආය දාන්න. ඕම කරලා කරලා කරලා විශාල අධ්‍යාපනයක් තමයි තර්ඩ් එකට දාන්නේ. ඊට පස්සේ টොප් එකට දාන්නේ. දැන් කාර් එක ගන්නකොට බලන්න කොයි වෙලාවේද টොප් එකට දැම්මේ කියලා මතක තියෙනවද කියලා? ඉඳගත්ත ගමන් ආත්ත බෙල්ට් එක දාගත්තා ඔය ස්විච් කරුවා අන්තිමට මේ හයිවේ එකට යනකොටයි දන්නේ ෆස්ට් එක සෙකන්ඩ් එක තර්ඩ් එක ඔක්කොම වැටිලා. එදාට තමයි ඩ්‍රයිවර් කෙනෙක් කියන්නේ. අර කරන තාක්කල් හරියට සෙකන්ඩ් එක කල්පනා කරන තාක්කල් ඒ ඩ්‍රයිවර් කෙනෙක් නේ තාම පුහුණු වෙන කෙනෙක්. ඒ වගේ මේවා වෙන දවසේ තමයි ගමන පටන් ගන්න. එතෙන්ට යනකම් කරන්නේ ඒක පුහුණු කරන එක. ඒ නිසා භාවනාවේ මුලදී පුහුණුවක් තියෙනවා. හරි ගියාට පස්සේ මේක සිද්ධ වෙන දෙයක්. ඒක නිතරම විනෝදාංශයක් විතරයි. ඒක නිසා මුල් වෙලාවේදී සෑහෙන ආයෝජනයක් කරනවා. මේ මූල ධර්ම ඉදිරිපත් කරගත්තට පස්සේ ගොඩාක් වෙලාවට මේ වගේ ප්‍රශ්න එනවා. මේ මේ මේ දේවල් කරන්නේ කොහොමද කියලා අහන්නේ. අනිවාර්යයෙන්ම ඉති මතක කරලා දෙන්නේ මේ කරන්නා කරන මනුස්සයා ඉන්න තාකල් භාවනා දියුණුවක් නැහැ. කෙරෙනවා නම් මේ සක්කාය දිට්ඨිය නැතුව කෙරේ. නිසා යමක් කරලා සාර්ථක වුණා කියලා කියන්නේ සක්කාය දිට්ඨිය ප්‍රකට වීමක් තමයි. සක්කාය දිට්ඨිය ඝන බහල වීමක් තමයි. නිසා මේ ප්‍රශ්න තමන් තුළින්ම ප්‍රශ්නෙම අවබෝධ කරගෙන ගුණා ඉස්සරහින් තියලා කරත් පිටිපස්සෙන් යන්න ආරින්න. ඒක නැත්නම් ප්‍රත්‍යක්ෂ ඉස්සර කරගෙන යන්න ආරින්න එක බොහොම සාර්ථකයි. නැත්නම් මේ ප්‍රශ්නේ බාර ගැනීමෙන් වැරද්දක් කරා වෙනවා. මේ දවල් කියප එකමයි තියෙන කරුණාකර භාවනා නැත්තන්ගේ නිසද්දතාවයේ රකිල්ලෙතර දැනුත් දීමක් කරන්න. විශේෂයෙන්ම දානශාලාවේ කටයුතු වලදී මේක මේ කොළේම නැවතත් ඇවිල්ලා තියෙනවා ඒක තවත් හින්ට් එකක්ද දන්නේ නැහැ. ඔබ වහන්සේ ඊයේ ධර්ම රාත්‍රී ධර්ම ඊයේ ධර්ම දේශනාවේදී හොඳ නරක දෙක ඇසීට නරක දේ ඉවත් කර හොඳ තෝරා ගැනීමත් දෙවෙනුව හොඳ හා වඩා හොඳින් වඩා හොඳ තෝරාගෙන හොඳ අයින් කර යුතු බව සඳහන් කළා. නමුත් සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනාදී එන එන සෑම දෙයක්ම හොඳ නරක ලෙස වෙන් නොකර එනේන අයරින්ම ඒවා ධර්මතා ලෙස බැලිය හැකිනම් හොඳ හා නරක වෙන් කරමින් ඒවා ඉවත් කළ යුත්තේ ඇයිද කියා පහදා දෙනු මැනවි. ඉතින් මේකදී කියන්න තියෙන්නේ අරමුණු එක එකක් අවබෝධ කරගන්න පුළුවන් එක හොඳයි. මේ කියන විදිහට අරමුණු ගොඩාක් එදී ඒව එනේන ආරීම අවබෝධ කරගන්න පුළුවන් ඒක වඩා හොඳයි. ඒක නිසා එක අරමුණකින් අපි එතෙන් ගිහිල්ලා එක අරමුණක් අරමුණු කරගෙන ගිහිල්ලා සතිය පිහිටවල කුණු ඇතුණාට පස්සේ ඒ සද්දයක් ආවත් වේදනාවක් ආව හිතවිලාක සේරම අරමුණු කළ ඔක්කොම කෙරේ සමහිත පවත්තන එක ආවට පස්සේ මූල කර්මත්තන හොයා යාමක් කරන්න ඕනෙ වෙන්නේ නැහැ. මූල කර්මත්තන නැතුණයි කියලා කනගාටු වෙන්න ඕනේ නැහැ. මූල කර්මත්තන නැති වුණා තමයි අරසාව වැටෙන්න පටන් ගන්නවා. ඒ නිසා මෙතෙන්දි කියතයි මූල කර්මත්තන්නේ තනි කරලා ඒකම අවබෝධ කිරීම හොඳ දෙයක් භාවනාවේදී. නමුත් බාධා තියෙද්දි මූල කර්මත්තානේ බලන්න පුළුවන් නම් ඒක වඩා හොඳ දෙයක්. අන්න එහෙම තියෙන වෙලාවේදී අනේ මට මූල කර්මස්ථානයෙන් බලබලයින්ට නැති වුණා කියලා පශ්චාත්තාප වෙන්න එපා. මේ වඩා හොඳ දෙයකටයි මේ හොඳ දෙය අතහැරලා තියෙන්නේ කියලා ඉදිරියට අනේකයි මේ ප්‍රශ්නය අනුව කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේ තනියම භාවනා කරන යෝගියෙකු තමගේ ප්‍රගතිය දැනගන්නේ කෙසේද? තමා යන්නේ හරි මගද නමගද කියා දැනගැනීම අත්‍යවශ්‍ය නිසා මේ ආසමි. ඉතින් මේක අර ශබ්ද විසුද්ධි ක්‍රමේදී ශීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි ඊගාට පෙන්වන මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා එකක්. ඒක විසුද්ධි හතේ බොහෝම තීර්ණාත්මකක් හරි පාරද වැරදි පාරද කියලා. ඉතින් ඒක විසුද්ධියක් ඒක භාවනාවෙන් Tamanට ලැබෙන අත්දැකීමක් මිස විනිශ්චයක් නෙමෙයි. පාඩකත් විනිශ්චය කරන්න බෑ හොඳ පාරද යන්නේ නරක පාරද කියලා. ඒ මොකද අපි අර මතු කරගත්ත විදිහට අපේ අවිද්‍යාව දෙතාවර වැඩ කරනවා. එකක් මේ තොරතුරු දන්නේ නැතිකම නිසා ඇතිවෙච්ච අපටිපත්‍ය අවිද්‍යාව අපි මේ දන්නේ නැහැ කොහොමද මේ හිත වැඩ කරන්නේ කියලා. දෙක මිච්ඡා ප්‍රතිපත්‍ය අවිජ්ජාවක් තියෙනවා. දන්නවා කියලා හිතාගෙන ඉන්නව නොර වැරදි දේවල් වගේ. දන්නවා කියලා හිතාගෙන ඉන්නවා. ඒ නිසා නියම සත්‍යයට එන්න ඉඩක් නැහැ අපේ හිතට. අපේ හිත දන්නවයි කියන පඬිතුකමෙන් පිරලා තියෙනවා. ඉතින් ඒක නිසා මාර්ගය අමාර්ගය දෙක වෙන කෙනෙක් දැනගත්තත් Tamanට ඇති ලාභයක් නැහැ. Taman අර පරණ හනමිටියෙම එල්ලලා ඉන්නවා. අන්න එක ගසලා දාන වෙලාවක් තමයි සක්කාය දිටියත් හොල්ලලා දාලා තුචි අර්චකණ්ඩික ඔක්කොම අනලා දාලා පෞරුෂත්වයේ බිඳලා සක මේ මාර්ගය අමාර්ගය දිග තෝරලා දෙන්න එනකොට විනිශ්චයකාරයා කියන දයක් අහගෙන ඉන්න වෙනවා. Tamante එක ඔප්පු කිරීමේ අයිති නැති වෙලා යනවා. ඉතින් ඒක නිසා ඒක දෙවන්නේක් ඉඳලා කරලා දෙන්න පුළුවන් එකක් නෙමෙයි. යෝගාවචරය ගුරුවරයෙක් එක්ක හිටියත් තනියම හිටියත් මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන එක තීරණාත්මක තැන. ඒකට මම නිතරම මතක් කරන නිදර්ශනය තමයි අර මේ ඔය දැන්ට men and life කියන ඕගනයිසේෂන් එක පටන් ගන්න දැමචන 80 ගණන් දැන්කට අවුරුදු 20 ගණනක් පරණයි. ඒකේ 80 ගණන් වල කරපු එක්ස්පෙරිමන්ට් එකක් තමයි මේ ඇමරිකාවේ තියෙන අර බාහිර මැසචුසෙට් සිද්ධාස්ථානයේ හරියට විපස්සනා භාවනා කරන මහසි ක්‍රමෙමයි කරන්නේ. ඉතින් ඒක දැන් ගුරුවරෝ ඒ ශිෂ්‍යයෝ අවුරුදු ගාණක් එක දිගට තොරතුරු එකතු කළා එකතු කළා ප්‍රොසෙස් කරලා දැන් එන මොඩල්ස් හදලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ එක රිසර්ච් එකක් කරලා තියෙනවා මූලික වශයෙන්ම විවිධ අධිහිම් ඇති අය. මෙයා මුස්ලිම්, මෙයා ශික්, මෙයා Hindu, මෙයා කතෝලික, මෙයා බුද්ධ ධර්ම කියලා ඒගොල්ලන්ට කියලා. හැබැයි ඔක්කොමලා පින්වන්ත අය. පින්වන්ත කියන හොඳ දක්ෂ ඕන දෙයක් කිව්වම කරන්න කැමති අයට කියලා තියෙන එක්ස්පෙරිමන්ට් එකට වොලන්ටියර් කරන්න කැමති නම් එන්නේ කියලා. ආවට පස්සේ ඒගොල්ලන්ට දීලා තියෙනවා අරමුණ මොකද්ද කියන්නේ නිකන් ආනාපාන වගේ අරමුණක් දීලා මේක භාවනා කරන්න වෙන මොකක්වත් නැහැ. බුදුන් සරණ යන්නෙත් නැහැ, දිල් ගන්නෙත් නැහැ, බාබන පොරවන්නේ නැහැ මොකක් කරන්නේ. හැබැයි හැම කෙනෙකුටම හොඳට කියන ඉන්ස්ට්‍රක්ෂන් තේරෙනවා. ඒ වගේම වොලන්ටියර් කරපු තරුණ කොටස්. කිරුවට පස්සේ ඒගොල්ලන්ගේ ප්‍රෝග්‍රස් එක බලලා තියෙනවා. ප්‍රෝග්‍රස් එක බලපුවාම irrespective of the religion තමන් ගත්ත මූලික විශ්වාසයෙන් තොරව සෑහෙන ප්‍රගමනයක් හැම කෙනෙක්ම ලබලා තියෙනවා. කොච්චරද කියනවනම් හොඳ ආලෝක පහළ වෙන ඒ වගේම කයර තැහැල්ලුව දැනෙන අරමුණේ මෙත නිමග්න කරගෙන ඉන්න පුළුවන් ශක්තිය තිබිලා තියෙනවා. මොකද ඒගොල්ලෝ පිං ඇති ඇත්තෝ. මේක හොඳට පුරුදු කරාට පස්සේ ඒගොල්ලන්ට ක්වෙස්චන් එකක් දීලා තියෙනවා. තම තමන්ගේ මේ අත්දැකීම් ටෙක්නිකලි ප්‍රමාණ කරන්න පුළුවන් විදිහේ ක්වෙස්චන් එකක් දීලා මේ අත්දැකීම් තමයි ලබු එක ලියන්නේ කියලා. ඉතින් අර දක්ෂ හැම කෙනෙක්ම අපි සාමාන්‍ය බහනදී බලාපොරොත්තු වෙන මූලික ප්‍රගති ලක්ෂණ දක්වලා තියෙනවා. දක්වලා ඉවරලා ඒගොල්ලෝ නිකන් ඒක ඉන්ටර්ප්‍රීට් කරන්නේ. තමයි ආලෝකයක් දැක්කා, පහස ඇලුවක් දැක්කා, වැඩි වෙලාවක් ඉන්න පුළුවන්, කය වේත නැතු ගියා, සද්ද හෙන්නේ නැතු ගියා. ඉතින් ඔක්කොම පොදුයි. ඉන්ටර්ප්‍රීට් කරනකොට ඒ අර හිත ගිහිල්ලා අර හෝල් බොඩි එක්ස්පීරියන්ස් කියන එක තියෙනවානේ හැම දෙයකම ඇවිල්ලා මුලට එනවා. ඒකට එනකොට ඇහැට කනට සම්බන්ධයක් නැහැ. හිත හොඳට ඉබ්බා නිකන් කට ඇතුලට ගියා වගේ හොඳට ආරස්සා වෙලා ඉන්න තරක් එනවා. ඉතින් මේ හුඟ දෙනෙක් පන්නෝට දෙන්න ගිහිල්ලා. ඒක විස්තර කරනකොට මුස්ලිම් මිනිසෙකුට කිව්වොත් එයා කියනවලු අපි පුත්තුළු මේක තියෙනවා මෙම සාධියනාංශික සම්බන්ධ වෙච්චා මෙතේ දෙනවයි කියලා. හැබැයි මේ ජීවිතේ කරන්න බෑ කියලා නේ කියලා තියෙනවා. ඉතින් මගේ වැඩේ දිහා බලනකොට මම පැහැදිලිව මේ මූල ශක්තියත් එක්ක සම්බන්ධ වුණා. ඉතින් මේක තමයි අපේ කියන විදිහට මම කර දෙයන්න ආංශේ. ඉතින් මේ ඔබතුමාලට බොහොම පිංචිත් වෙනවා. මේක අපිට උගන්ලා දුන්නේ කරන්න බෑ කියලා මම කරලත් නෑ. මේ පරිශ්‍රය නිසා මට ලොකු ධෛර්යයක් ඇති වුණා මේක අත්දැකියක්ක් මැරෙන්න ඉස්සලා කරන්න පුළුවන් කියලා. කතෝලික කෙනෙක් කියනකොට කියනවලු මේක පැහැදිලිවම අපේ පොතේ ලියලා තියෙනවා මූල ශක්තිය බව. මේකෙන් තමයි රූප සද්ද ගන්ධ රස ඔක්කොම හැදෙන්නේ. මේකෙන් තමයි මනුස්සය හැදෙන්නේ. මේක තමයි ලෝකෙම වෙන්නේ. මේ මූල ශක්තිය තමයි. මේක මේක දෙයයන් ආසිට විතරයි පුළුවන්. මේක දෙයයන් ආසි කියන්නේ මේකට තමයි. ඉතින් මම ගියේ ඒකට තමයි කියන්නේ. එතකොට Hindu කෙනෙක් කියන මේක බ්‍රහ්ම පදාර්ථය කියලා කියන්නේ මේක දෙකක් නෑ එකයි. හොඳ නරක කියලා දෙයක් නෑ. හැමදේම මුල මේක omnipotent, omnipresent යනුවන දැන ගන්න පුළුවන්. අපි හිතන්නේ මේක හොඳ ආගමක ජීවිතයක් ගත කරොත් මරණය මැත්තේ හම්බෙන දෙයක් කියලා. ඉතින් හැම ආගමක එක්කනම Tamange ඒ ආගම සම්බන්ධව මූලස්ථානේ කියන්නේ යම් කාර්ය ළඟට ගියයි කියන එක විස්තර කරලා තියෙනවා. බෞද්ධයා විතරක් කියලා තියනවලු මේක වංචනික ධර්මයක් මෙතන පරිසං උනේ නැත්තම් කවදාවත් නිවන් දකින්න බෑ මේකෙදී පරිසං වෙන්න ඕන කියලා තමයි බුදුහාමුදුරු කියලා තියෙන්නේ. අනිත් ඔක්කොම දා තියෙන්නේ ඩෙස්ටිනි එක කියලා. කෙලවර කියලා. බෞද්ධය විතරක් දන්නවා මෙතන තමයි භාවනා පටන් ගන්න හදන්නේ. පාර පෙන්ලා දෙන හැතන මෙව්ව කන්න එපා. මියා ලෝකේ පාරුණාට මේ පහසුකම් පහළුණාට ඕක නෙවෙයි නිවන කියන්නේ. ඕක නතර ඕකට අල්ලපු ගමන්ම මූල කර්මත්තනේ හැලෙනවා. එතන ඉඳලාම එක වලයි වට වලල්ලේ යනවා. ඉතින් මේක මේක එන්නේ ඉස්සෙල්ලා අපි හොඳයි කියන දේ මේක ආවට පස්සේ පේන්නේ නරකයි කියලා. අහුවෙන දේ. ඉතින්ස් කියනවා භාවනා කරනකොට ඇතුලෙන් අහුවෙනවා කියලා එකක් තියෙනවා පිටින් අහුවෙනවා කියලා එකක් තියෙනවා. පිටින් බාධා වෙති වෙන අහුවිල තමයි මේ වේදනා සද්ද හිතුවේ නිසා පිටින් එන බාධා. දෙක තමයි ඇතුලෙන් අහුවෙන එක භාවනා හරි ගියා කියලා පහළ වෙන මේ ආලෝක පහසුකම් හිත නැමෙන ගති ඒවට ආසා වෙච්ච ගමන් ඒකත් එතරම් ට්‍රැප් එකක්. නිසා මධ්‍යම ප්‍රතිපදා කියන ඔය දෙකම අහුවෙන්නේ නැතුව මැද යන ගමන. ඒක මේ කෙනෙක් එක්ක හිතයයි කියලා අනිවාර්යයෙන්ම ලැබෙන්නේ නැහැ. තනි වුණයි කියලා අමතර අනතුරකුත් නැහැ. මූලධර්ම දැනගෙන හිටියොත් නම් ටිකක් බේරුමක් තියෙන හැබැයි අහුවෙන්නේ නැති කෙනෙක් මේ ලෝකෙම නැහැ. ඕනම කෙනෙක් අහුවෙනවා. ඉතින් ලැජ්ජ වෙන්න එපා මොකද ඒක මේ රාජාපරාධයක් නෙවෙයි. කටුවචාන් අතර හරිය ලස්සන පෙන්වනවා මේ පැටලවිල්ල. මාර්ගය හා සාමාර්ගය දෙක කවදාකවත් සෝවාන් වෙච්ච කෙනාට එන්නේ නැහැ. මොකද එයා එතකොට කාලා ගන්නවා. පෞකාරයෙකුට එන්නේ නැහැ කියලා කියනවා. භාවනා නොකරන කෙනෙකුට එන්නේ නැහැ. දක්ෂ යෝගාවචරයට විතරමයි එන්නේ කියලා කියනවා. එනිසා මේක වැරද්දක් නෙවෙයි. හැබැයි තාම බේරිලා නැහැ. තාම තියෙන්නේ අතිරණ තැනක දක්ෂයා එන තැනක්. ඉතින් මේක බේරුම් කරගන්න නැත්තම් මේකෙන් ගොඩේන්න නම් සටමායාවේ ගති තියාගෙන බෑ. වංචනික ධර්ම වලට ඉඳ තියලා බෑ. තමන්ට වෙනදී ඒ තාලෙටම කියමනේ හැකියාව. ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා නම් අහගෙන ඉන්න එකට කියන්න පුළුවන් මේ මේ කොහෙද මේ කතරගම යනවා කියලා අතරමං වෙලාද එ නැත්තම් හරි පාරද ඉන්නේ කියලා. ඉතින් මේකෙදී සෑහෙන ගාණක් ගෙවන්න වෙනවා. ඒ කියන්නේ සෑහෙන බලාපොරොත්තු සුන්වීමක් වෙනවා. ආසාවෙන් බලන හිටපු ආලෝකය ආවට ඒකේ මත් වෙන්නේ නැතුව ඉන්න. ආසාවෙන් බලන හිටපු මේ වේදනාවක් නැති සද්ද නැත්ත්වයට ආවට ඒකෙන් මත් වෙන්නේ නැතුව ගත්ත අරමුණම දිගට දිගට ගෙනියන්න තමයි උතන් තමයි මාර්ගය සාමාර්ගයේ ප්‍රශ්නේ. ඒක මේ ධනිය කරනවද කච්චියත් එක්ක කරනවද කියන එක නෙවෙයි. ඉතින් දැන් දැනුම තියෙනවා පොත්වල තියෙනවා. මොකද ඒක එතෙන් යනකොට අනිවාර්යයෙන්ම අර වැරදි දේ අගය කරන එක වෙනවා. සක්කාය දිට්ඨිය ඇති කෙනාට. ආශාව පිටිපස්සේ අනේක කරා. කැප කරනවා කියන එක ලේසි නෑ. Thank you. ඒක කියන්නේ නන්දමාලිගේ සින්දුව තමයි කියන්නේ. වන්දනාව කාරණාව යන්තම් අපේ වන්දනාව මත හරි පාළුයි ළමයෝ. ඉති වන්දනාගමන කියන එක නෙදී. ගොඩනෙක් ඒ එතෙන්ට එනවා. මේ තින්නේ කවුරක්වත් නැහැ. මේ ආපු ගමන්ම කරන්නේ වෙන පින්කමක් කරුවා නම් කොච්චර හොඳද කියලා ඒ වන්දනා ගමනක් සැලසුම් කරනවා. නැත්නම් මොනවා හරි සැලසුම් කරලා අර අර කිරි කලියට ගොම කඳුලක් දානවා. ඒ නිසා මේකට ලෑස්තිලා යන්න ඕනේ. ඒක සාමාන්‍යයෙන් කියන්නේ මේ මූද මැදට ගියත්, කැලයක් මැදට ගියත්, කාන්තරයක් මැදට ගියත් මොහොතේ යුරෝපේන තාක් දුරට යනකම්. ඒ මනුස්සයා දන්නවලු මේ පැත්ත මොහොත මේ පැත්ත කොට විම කියලා. ආධුනිකයා මොහොතේ ගොඩබිම නොපෙනෙන ගැඹුරට ගිය ගමන් දිශා මාරු වෙනවා. ඇට හොයාගන්න බැරි වෙනවා ගොඩබිම දන්නෙත් නෑ, දියඹ දන්නෙත් නෑ, පදින්නද නැත දන්නේ නෑ, හුලකත දන්නෙත් නෑ. ඊට පස්සේ මූදුවක්කාරය කියන එකක් එනවා. නිතරම ඔළුව හෙල්ලෙනවා. ඉඳලා පුරුදලා තියෙන ගොඩබිම වක්කාර වෙලා ක්ලාන්ත වෙලා නැහිනවා. ඉතින් ඒ යන්න ඉස්සලා කියනවා දරුවක් දැනගෙන ඉරහන්දියාවත් බලන උතුරු දකුණු දැනගෙන ඵලයන් කියලා. කැලේට යන මිනිස්සයත් කටහඬ ඇහෙන සද්දෙන් එහාට ගිය ගමන් දිශා මාරු වැල් පෑගෙනවයි කියන. දිශා මාරු වැල් කියලා જાතියක් කැලේ නෑ. කැලේ මැදට ගියාම කොයි දිශාවත් එක වගේ. ඒකෝට එයා දන්නේ ගම පැත්ත කොහෙද කැලේ පැත්ත කොහෙද. ඉතින් ඒකෝට වෙන්නේ මොකද්ද? අසන්න වෙනවා. කාන්තාරයට ගියාට පස්සේ විහාර සත්තු වනමුර්ගයෝ කියන්නේ විහාර සත්තු කියලා කියන්නේ මේ යක්ෂ ප්‍රේත භූතයෝ මේ මිනිස්යන්ගේ හිත දැහ ගන්නවයි කියන. අසරණ වෙනවා. ඉතින් ඒ වගේ කියන භාවනා කරගෙන දන්නා තැනදලා නොදන්නා තැනට යනකොට අනිවාර්යයෙන්ම අසරණකම මත වෙනවා, බය මත වෙනවා, ඒකාකාරීකම මත වෙනවා, පදනම් විරහිත ගතිය මත වෙනවා. ඒක මතු වෙන බව දැනගෙන ගියොත් ඒක ලකුණක් සුබ ලකුණ කරගන්නවා. නොදැන ගියොත් අවසනාවන්ත පැටලිලකට අවම අවුලකටපත් වෙනවා. දැනගෙන යනවනම් පොඩි chance එකක් තියෙනවා දන්නා තැන ඉඳලා එතෙන්ට යනකම් සතියෙන් ලකුණු කරගෙන ලකුණු කරන යනවනේ ගයෙන් ගහට කොට කොට යනවා වගේ කැලිය පැත්තට යන මිනිහ. එතකොට දන්නවා අන්තිම කොටපු ගහ දැක්කම ආපහු ගමට එන පාර දන්නවා. දන්නේ මොහොතට යන බව දන්නවනම් තරු ලකුණු අරගෙන යන්නේ එතෙන්ට යනකම්. එයා දන්නව අසරණ වෙන බව. කාන්තාරයට යනකොටත් තරු ලකුණු එනවා. ওই ගමන යනකොට බල්ල මොකද කර කර යන්නේ කියලා දන්නවද? ඕනේ තැනකට ගියාම බල්ලෝ හරියට නිකන් මේ උතුරු කටු අරගෙන ගියා වගේ ටක් ගාලා ආපහු එනවා. ඒ නිසා යනකොට එක භාවනා හරිනම් මේ වගේ තැනකට යන බව දැනගන්න. අනිත් එක හොඳට දාන්න තැන අරමුණ පේන තැන ඉඳලා නොපෙනී යන තැන දක්වා මෙනෙහි කර කර මෙනෙහි කර කර යනවා ගහෙන් ගහට කොට කොට යනවා. ඒතර ඉතින් යනකොට ලෑස්ති වෙලා ගියාම තමන් අහන්න ඕනේ එහෙම නැත්නම් අදිෂ්ඨාන කරන්න කියන පටන් ගන්නකොටම තමයි එහෙම පුරුදු කෙරුවා නම් කාය ජීවිත নিরপেক্ষ භාවය පටන් ගන්නකොට මගේ කාය මගේ ජීවිතේ සර්වඥාන්සේට පූජා වේවා කියලා අතින්දි සැක පහළ වෙනකොට බය පහළ වෙනකොට කියන්න තියෙනවා කියනවා මේ කයයි ජීවිතයම බුදුහමරණ පූජා කරලා තියෙන්නේ වෙන දෙයක් වෙච්චාවයි කියලා ඒ අදිෂ්ඨාන ශක්තිය ගන්න අර හැම පැත්තෙම තනවා වඩා ගන්න ඕනේ හිත. වැදගත්ම දේ විදිහට අපේ විඥාන සමසංශ නිතරම කිව්වේ ලෑස්තිලා යන්නේ කියලා. ලෑස්තිලා ගියාම මේ චකිතෙන්නේ නැහැ, බයෙන්නේ නැහැ. ඊටදී බොහොම ඍජු ක්‍රමයකට කියනවා නම් ඔය එන බය ගතිය, තනි ගතිය, ඒකාකාරීකම අභීතව මුණ දීලා මෙනෙහි කරන්න. ඒ එන නම කියලා මෙනෙහි කරනකොට මේ තමන් සූරකමක් දිනු කරගන්නවා. මේ අර පර්ණ සුරංගනා කතාවල තියෙන්නේ මේ කැලිමැදි යන්න යනකොට රංකාවණු 1000කුයි බත්මුණුකුයි බැඳලා දීලා ගිනි අඟුලක් අතර දෙනවා. යකෙක් આવොත් මෙන්න ගිනි අඟුලට පින්නපන්. එතකොට යා කායල වෙනවා කියලා එම අපි අතට දෙන මොකද්ද කතාවක් හැම සුරංගන කතාවෙම තියෙනවා. බුද්ධජානක අපිට දීලා තියෙන මෙනෙහි කිරීම තමයි යන්ත්‍රයටයි මන්ත්‍රයටයි දෙකට. එන දේ වෙනම කියලා මෙනෙහි කරනවා. මෙනෙහි කරනවා කියලා කියන්නේ ඒ දෙයට පැකිලෙන්නේ නැතුව පස්ස ගන්න තු මෙනේ මේ මුණ දෙනවයි කියන එක. එතකොට පුළුවන් වෙනවා මේක හරහා යන්න. පුළුවන්. වෙනව වෙනව. දැන් අර මේ මතක විදිහට අර මුළු ඇඟටම මේක යොදන එක හෝ එහෙම නැත්නම් මේ නිදිමත නිදිමත කියලා හරි මෙනෙහි කරනකොට වෙන්නේ මොලේ සම්පූර්ණ ආය වැඩ කරන්න පටන් ගන්නවා. සල්ලක්ෂේත කියලා කියන්නේ සලකුණු කිරීම කරන්නේ. ඒතකොට සාන්ත වෙලා සීතල වෙච්ච හිත නිකන් ඉඳ දෙන්නේ නැහැ. අවුස්සලා ගන්නවා. භාවනාව නිවන් දැකීමට උපකාර වන්නේ කෙසේද? කරුණාකර පහදා දෙන්න. කවුරුහරි උත්සාහයක් ගනිමු බලන්න. භාවනාව නිවන් දැකීමට උපකාර වන්නේ කෙසේද? ඈ? ඒක නම් තමයි වෙලා වල හැටි මුලින්ම අල්ලගෙන අල්ලගෙන ඉඳිලා නිවන් දන්න අන්තයෙන් පුළුවන් භාවනා නිවන් දැකීමට උපකාර වන්නේ කෙසේ? ස්වාමීන් වහන්සේ ඔබට උත්තරේ සෑහෙන දුරකට එන්නේ දුන්නා. මතු කරන් මතු කරලා මතු කරලා කියන්නේ එතකොට හරි. ස්වාමීන් වහන්සේ අපි දෙවියෙක් කියලා දුන්නා. සංසාර සත්‍යයක් කියුත් මිනිස්සේ ගන්නතොත් ප්‍රත්‍යක්ෂන මිනිස්සේ ගන්නතොත් හැම වෙලෙම ඇහැට රූපයක් දැක්කහම ඒ රූපයේ කිමිටි කැමැත්ත අරි අකමැත්තක කෙනෙක් උපාදානය කරගන්න. ඒ වගේම පරම සත්‍යය ගැඹුරුන ඒ සංසිද්ධියම මේ. ඔය වගේ ඉන්දිය උපෝත අන්තිත මනස ධර්මාත්මකයක් ඇතිවෙන ඒක කෙනෙක් ඒ විදිහට උපාදානය කපි ඇති කරගන්න. ඔක තමයි ඔක නිසා තමයි ඊට පස්සේ අද දේශනාවෙන් අපි මතක් කරගත්තු මතක් කරගත්තු සංසාර සත්‍යයේ ගමන් කිරීමට හේතු වෙන්නේ නිදුනේ සංසිද්ධිය. අත්භව තුලින් සුදේ. ඉතින් එතකොට ඊයේ අර්ථ තුන උපදේශවල සතහනක් කියා කරා. භාවනාවේදී විශේෂයෙන්ම විදර්ශනා භාවනාවේදී අපි කරන්නේ මේ වෙන සංසිද්ධිය ඒක දිහා ඉස්සෙල්ලාම ඒ සිත් වෙනකොටම අල්ලන්න අල්ලන්න කියලා අතුරුදිස් කියන්නේ කියන්නේ ආරම්භය පැවැත්ම සහ අවසානය. ඒ විදිහට ඒ සංසිද්ධිය බලන්න පටන් ගන්නාම එතන කොටු කරලා ඇති වෙනවා හා සමග ඒ දිහා අපි බලන්න පුරුදු වෙන්න පුරුදු වෙන්න පුරුදු වෙන්න. ඒ නිසා දැන් පොතකින් ඉස්සෙල්ලා කියන්නේ අපි ආනාපාන සතිය වඩනකොට හුස්ම ඇති වෙනවත් හා සමගම ඒක අල්ලන්න පටන් ගන්නවා. ඒ ඒ අපේ හැකියාව වර්ධනය වෙන්න පටන් ගන්න. ඒතර මේ මේ මේ සිදුවෙන ක්‍රියාදාමය අපිට පැහැදිලි වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ පැහැදිලි වීම තුලින් තමයි ඒ ඒ කියන ඒ ගැටේ විඳීම පටන් ගන්නවා. ඉතින් අපිට ඔය පැහැදිලි වීම කවදාවත් අපිට ඇති කරගන්න බැහැ. මුලදී සම්මා විචක මේ ස්ථපතතාවකම වර්ධනය කර යම් කිසි සම්පතේකට නිවන්න ධර්ම යටපත් කරගන්න. ඊට පස්සේ ඇති වෙන සම්පතිය තුලින් මේ විද්‍යාව දැකීමේ කියන්නේ ශුෂ්ක විදර්ශනාවට පවා යම් සම්පතිය අවශ්‍ය වෙනවා. එතකොට අපිට එක දකින්න පටන් ගන්න පුළුවන්. ඒ නිසා භාවනාව ඉතාම ශරීරයක් තුළ ඇති වුණා වූ බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉගෙන ඇතිවෙච්ච භාවනාවක් හරි නැත්නම් අපි මේ දෙවියන් දාගෙන අවුරුදු ගානක් තිස්සේ කරන භාවනාව හරි ඒ ඒ කොහොම වුණත් ඒ කියන්නේ නිවනට පාදක කරගෙන ඉන්නවා. දුරු කිරීමක් වශයෙන් කියනවා නම් අපේ ස්වභාවික ප්‍රකෘතියේ නිවනේ තියෙනවා. ඒකේ මනුස්සත්වයට එක්කම ලැබිච්ච දෙයක්. එහෙම නැත්නම් අර බුද්ධ දේශනාවෙන් කියනවා නම් අවසර මිදන් දෙකේ චිත්තං හිත ප්‍රකෘතිය ප්‍රබෝධය. ඒක කෙලෙසිලා නෑ. නමුත් මේ පිටින් එන ආගන්තුක උපක්‍රේෂ නිසා තමයි අපි මේ කෙලෙසිලාටපත් වෙන්නේ. කෙලෙසුනට පස්සේ තමයි මම ගෑනියක් මම පිළිමියෙක් මම අනෝමයක් කියලා දාගන්නේ උපක්‍රේෂ හරි අපි හඳුනනවා. මූලික ශක්තිය අපේ අද කිසි වෙනසක් නැහැ. මූලික ශක්තිය බුද්ධ තනිකරම ප්‍රභාස්වරයක් තියෙනවා. ඒ ප්‍රභාස්වරයේ අර පිටින් ආපු කෙලෙස් නිසා පෙනෙන්නේ නැහැ, දිලිසෙන්නේ නැහැ. ඒ කෙලෙස් සම්ම තමයි අපි බලපුවා කාර්යයන්ට උපදිශාපටි කියලා කියනවා. පිටින්සා ඉවුවන තමයි අපේ මේ ආරාධනා කරන්නේ. භාවනාවේදී කරන්නේ අනිවාර්යයෙන් ආයෙත් කරලා ඒ ප්‍රകൃතිය පෙන්නලා දෙන එක. ඒ ජීවිවාද ජාතකයේ ඒ අත්තම පොඩි එකකට ඉතිවල දෙයක් කරන්නේ. කඩවල දෙයක් කරන්නේ වෙන දෙයක් නැති නිසා අර කට්ටියක් ගෙනල්ලා මේ වගේ එකක් කියනවා මේ උදාකර දුවේ අර තුන එකක් අර මනසට කියනවා මේක අරගෙන කඩවල දෙයක් කියලා. අර මනසේ අරගෙන මේක ඉදිකට්ටේ හෝරනකොටම ගන්නවා තනි රසක්. නමුත් මේක අවුරුදු ගාණක් කෙලෙසුලින් බැහැලා කුරුමකට බීලා ඒ අම්මලාගේ නැත්නම් ඒක කරන්නේ. මේ මිනිස්සයා දන්න හොතර වර්තනා කියලා පොත් කවුරු ගන්න දන්නේ කියනවා. මම මේකෙන් නම් තමයි. මේකට වැඩි වර්ධ දෙන්න බෑ. වර්ණාකමක් තියෙනවා මම මේ ගමනේ යනකොට ඔය ගමනේ යනකොට අලු බෙට ඉන්න කැඩෙන වගේ තියෙනවා. මම එනකොට එන්න දෙක තුනක් අරගෙන දෙන්න මේ ළමයාට නිසා මේක ගැන හිතුවා කරන්නේ නැහැ. මේක කියලා කියන්නේ කියලා. ඊට පස්සේ මේ සීරිවාදයේ. සීරිවාදයේ උඩ තරලනේ අඬනවා. රහතම අර තාලේ නුදුරන්නේ හිතේ බලාගන්න ළමයාට පරක් කරගන්න විදියක් නෑ මේ මේ ඔය අර මනුස්සය ඇවිල්ලා අවසලා ගියා දැන් ඔබ ඒකම අරගෙන ආවා හරි කරදර මොකද ප්‍රශ්නේ ප්‍රශ්නේ මේ දරුවා අන්නවා ඉතින් ඊට පස්සේ අම්මා ගෙනත් දෙනවා මේක අර මනුස්සය අර විදියට පවුරයි දුතු අම්මේ අම්මා මේ මොනවද මේ කතා කරන්නේ මේ වලට පෙට්ටියමුද ගත්තා මේක ඉගේ වටනකම බොහොම අනේ පුතේ උඹේ ඉව තිබිච්චාව මේ දරුවා බේරගන්න. හරි කියලා කියලා කලයන් කියන අරක දෙයක්. ඒක අපිට වැදගත්. අලු පෙට්ටියම තියලා ඉතින් වහම අපෝ යනකොට නිමි ඔබටෝ දැනගන්න කතාවක් කරනවා. ඉස්සෙල්ලා මිනිස්සයා දබරත් රංගව දැනගෙන වල්මු දෙකක් දෙන්න වෙයි කියලා ඒ කතාවකට මේක දබරත්තරන් දෙකයි කියලා කියනවා. බුදුසසුන ඇවිල්ලා දබරත්තරන් අඳුරගන්න. අඳුරගත්ත පස්සේ අර මිනිස්සයා දවස් ගෙවලා එනකොට අර ගෙදෙත් යනවා දැන් කොහොමද පස්සේ. කෙරෙට ගන්නෑ. අර මම මේක දිවල්ලා කියලා ගන්න මේක කියලා. අනේ යන්නේ කො පිස්සු කටන මේ අපේ බඩු උඩ ඒකටි වටන්නේ අම්මා රත්තරන් කොට මිනිස්සු තේරුම් ගන්නවා මම දෙන්නේ දවසේම කෙරෙට බිස්නස් එක. ඒකට යන්න හැබැයි ඔරුව යන්නේ එක වෙලාවකට.